සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනා අදත් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඒ කාංකා විතරණ විසුද්ධිය සඳහා බුදුරජාණන් වහන්සේ මේ සසරට බැඳ තබන සංයෝජන ධර්මයන් 10ක් දේශනා කරලා තියෙනවා. මේ කාංකා විතරණ විසුද්ධියේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීන වෙනවා. අවසන් වෙනවා. ඒ සහමුලින්ම අවසන් වෙනවා. එතනින් එහාට තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. අද දේශනා කරන්නේ මේ සංයෝජන ධර්මයන් අපේ මනස තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සංයෝජන ධර්මයන් කොහොමද අයින් වෙන්නේ? මොකද මෙච්චර කාලයක් පුරාවට අපට මේ සංයෝජන ධර්මයන් එක්ක අපේ මනස බැඳිලා ආවේ. තාම අපට ඒ සංයෝජන ධර්මයන් අයින් කරන්න ඉවත් කරන්න බැරි වුණා. ඒ නිසා අපි නැවත නැවත මේ සසරට වැටෙනවා. දුක් සහිත සසරට වැටෙනවා. සක්කාය දිට්ඨි. සක්කාය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි අවබෝධය. ඒ කියන සක්කාය දිට්ඨි. එහෙනම් මේ දිට්ඨිය හෙවත් මේ වැරදි දැකීම මේ පංච පාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දැකීම මොකක්ද කියන කාරණය පැහැදිලි කරනවා. ඒ සඳහා අපි ගන්නවා මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික පරීක්ෂණය සඳහා. තාම අපිට සක්කාය දිට්ඨිය තියෙනවද? එහෙනම් තියන්නේ ඇයි? එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නැද්ද? කියන කරුණ කාරණා. එහෙමනම් අපි ගන්නවා තේරුම් ගන්න පුළුවන් ආකාරයට කරුණු ටික. ඔයත් ඒක හොඳට දන්නවා. කෙස්ලම් නියද සම්මස්නහර ඇට ඇටලඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපුමස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපහාර නොදිරෝපහාර මොළ කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා මෙතන තියෙන 32ක් ඒ ආපෝ ධාතුවට අයිති කොටස් 12ක් සහ පඨවි ධාතුවේවත් අද ගතියට අයිති කොටස් 20ක්. දැන් මේ කරුණු 32 උණුසුමත් එක්ක බැඳිලා තියෙනවා. වායුවත් එක්ක හැසිරෙනවා. ඒ සතර මහා ධාතුන්. එහෙනම් මේ පිළිබඳ මේ රූපස්කන්ධය පිළිබඳව අපේ දික්තිය අයින් කරගන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධයත් එක්ක බැඳිලා තියෙන දික්තිය අයින් කරන්න ඕනේ. කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ධර්මතා 32 අපි ගන්නවා ආත්ම වශයෙන්. ආත්ම වශයෙන් ගන්නවා. රූපය ආත්මය කියලා ගන්නවා. ඒක වැරදි දර්ශනයක්, වැරදි දැකීමක්. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියලා කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට ආත්ම කියනවා. ඒ වගේම Tamange කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයට ආත්ම කියනවා. අනාත්ම කියන එකේ තේරුම. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හැටියට ගන්න. අපි විභාග කරලා බලනවා පරීක්ෂා කරලා බලනවා එහෙම ගන්න පුළුවන්ද එහෙම නැත්නම් తాවකාලික අස්තිර. අනිත්‍ය අස්තිර తాවකාලික දෙයක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරිද? රූපය ආත්මය. රූපය ආත්මය කියලා ගන්නවා. තමා රූපයක් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුළ රූපය තියෙනවා කියලා ගන්නවා. ඒ රූපස්කන්ධය පිළිබඳව දික්ටි හතරක් තියෙනවා. වැරදි දැකීම් හතරක්. එහෙනම් අපි නිවැරදි දැකීමට නිවැරදි දර්ශනයට එන්න නම් අපි බලන්න ඕනේ මේ රූපය. ඒතකොට අපි මීට කලින් දේශනාවල හොඳටම පැහැදිලි කරලා දීලා තියෙනවා, තේරුම් කරලා දීලා තියෙනවා. වටහලා දීලා තියෙනවා මේ රූපේ කියන වචනය, ඒ වචනේ අර්ථය සතර මහා ධාතුවේ සුද්දාස්තික කලාපය කියන කාර්යය. ඒතර අපි බලනවා පරීක්ෂා කරලා මේ කෙස් කියන ධර්මතාවය දාන්න පුළුවන්ද රූපයට? නැත්තම් සද රූපයට තමයි අයිති වෙන්නේ. කෙස් කියන ධර්මතාවය අයිති වෙන්නේ රූපයට. ඒතර රූපේ කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන්. ඒතර කෙස් කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත් ගන්න පුළුවන්. අපි පරීක්ෂණය තුළින් ඒක විසඳ ගන්න ඕනේ මේ පරීක්ෂණයට තමයි භාවනා කියන්නේ. බුද්ධියෙන් කරන්නේ පරීක්ෂණය. ඒතර බුද්ධියෙන් කරන පරීක්ෂණයට භාවනා කියන. එහෙනම් අපි බුද්ධියෙන් පරීක්ෂා කරලා බලනවා කෙස් අරගෙන මේක ආත්මයට දාන්න පුළුවන්. ඒ කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. එහෙම නැත්නම් අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. ඒක පැහැදිලිවම මනසට දැర్శණය වෙනවා. අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒක තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් අපි මේකේ වෙනස් වීමට කැමති වෙන්නේ නැහැ. මේක එක්කස් කියන ධර්මතාවය හැලෙනවට, පුපුරනවට, පාට වෙනස් වෙනවට, සුදු වෙනවට අපි කැමති වෙන්නේ නැහැ. එහෙනම් අපේ කැමැත්ත හැටියට තියන්න බෑ. ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒක හොඳට පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත විභාග කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට ස්ථාවර වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව්. මේ කෙස් කියන ධර්මතාවය ආත්මයට දාන්න බෑ. එහෙනම් රූපස්කන්ධය ආත්මයට දාන්න බෑ. එතකොට ඒ රූපස්කන්ධයට අයිති කෙස් කියන ධර්මතාවය නিত্য ස්ථිර සදාකාලික එකක් නෙමෙයි. අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. ඒ අනිත්‍ය අස්ථිරතාවකාලික නිසා තමයි අර වෙනස් වීම අපිට දැర్శණය වෙන්නේ. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, නිවැරදි අවබෝධය ඇති කරගන්න ඕනේ, ඒක හොඳට සිතේ සනිටුහාන් කරගන්න ඕනේ. ඒ තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. අන්න ප්‍රත්‍යක්ෂ ඥානය තුළ අපට තේරෙනවා එහෙනම් රූපය ආත්මයට දාන්න බෑ. අනිත්‍යයි අස්තිරයි, తాවකාලිකයි. ඒතරේ රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයක්. මටයි ටිකක් නෙමෙයි. මගේ එකක් නෙමෙයි. එහෙනම් ඒ කයටි සතර මහා ධාතුන් එතකොට වෙනස තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඒතර සතර මහා ධාතුන්ගේ වෙනස තමයි පෙන්වන්නේ. එහෙනම් මේ වෙනස තමයි අනිත්‍ය ස්වභාවය. ඒතර අපි මේක කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකේ ආයශ චිත්තක්ෂණ 17යි කියන කාරණය. ඒතර චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. චිත්තක්ෂණ 17ක් කියන කාරණයත් ඔයත් දැන් හොඳට දන්නවා. තප්පරය ලක්ෂකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති යනවා. හැබැයි කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නැවත නැවත ඒ ධර්මතාවයට උපකාර වෙලා පිහිට වෙලා අපට පෙන්නනවා පැවැත්මක් තියෙනවා. තියෙන තියෙන බවක්ම පෙන්වනවා. අන්න ඒකට තමයි සක්කාය දිට්ඨිය වැරදි. ඒතකොට දිට්ඨිය කියන්නේ දකිනවා දර්ශනය. ඒ දර්ශනය වැරදි. එහෙනම් නිවැරදිව දර්ශනය කරගන්න නිවැරදිව දැක ගන්න නම් අපි ඒ නිවැරදි අවබෝධය තුළින් එක පිරිසිදු කරගන්න ඕනේ. ඒතකොට කොටස් ගොඩාක් තියෙනවා මම කොටස් 200ක් එකක් කියලා දීලා තියෙනවා. මේ කොටස් කීපයක් පරීක්ෂා කරලා බලලා අපිට ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්නේ නැහැ. මෙන්න මේ කොටස් 200 එකම පරීක්ෂා කරලා බලුවොත් අපිට ප්‍රත්‍යක්ෂ ඥාන එනවා. ඉතින් ඒකෙන් කොටස් කීපයක් තමයි මේ ගත්තේ 22ක් ගත්තේ. එහෙනම් අපිට කෙස් කියන ධර්මතාවය අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒතර කෙස් කියන්නේ සතර මහා ධාතු, රූපේව සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයක්, අස්තිර බවක්, తాවකාලික බවක්. අනේ දැන් මගේ කැමැත්ත හැටියට පවත්තන්නේ මගේ සිතුවිලි අනුව පවත්වන්න බැහැ. එහෙනම් රූපේ ආත්මයට දාන්න බැහැ. ලොම් පරීක්ෂා කරලා බලනවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි කාමකාලිකයි. නිවැරදි උත්තරේ තමයි අනිත්‍යයි අස්ථිරයි කාමකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද පවත්වන්න පුළුවන් වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ද පවතින්නේ. කර්මය ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය තියෙන කල ඒ ධර්මතාවයන්ගේ පැවැත්ම තියෙනවා. සීත උෂ්ණානුව පැවැත්ම තියෙනවා. ආහාරයෙන් පවතින. එහෙනම් මගේ කැමැත්ත යනුව නෙමෙයි තියෙන්නේ. ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන එක. උපකාරයෙන් උදව්වෙන් සකස් කරන එක. එහෙනම් ආත්මයට දාන්න බෑ. රූපේවත් සතර මහා ධාතු ආත්මයට දාන්න බෑ. තරලම් නිය ගත්තත් ඒ වගේ. නිය. නිය ගත්තත් තොරණිය පොතු කියන්නේ රූප සතර මහා ධාතු. නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද කියලා සිතෙන් විමසනවා, කල්පනා කරනවා, හොයනවා නෑ. මේක අනිත්‍යයි. මේක අස්ථිරයි. මේක తాවකාලිකයි. දැන් මේක මගේ කැමැත්ත හැටියටද පවතින්නේ? නෑ. මේක මගේ කැමැත්ත හැටියට තියන්න බෑ. ඒතර මගේ කැමැත්ත හැටියට තියන්න බැරි නියපොත්ත නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවය. මගේ කැමැත්ත හැටියට තියන්න බැරි. අන්න යාට නිවැරදි අවබෝධයක් එනවා මේ සතර මහා ධාතුන්ගේ තමයි මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර අපි ඒකට රූප කියනවා. එහෙනම් හේතුන්ගේ හටගන්නේ. මොකද හේතු? අර කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රතිවර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. ඒතර තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. එහෙනම් ආත්මයට දාන්න බැහැ. දත් අරගෙන පරීක්ෂා කරනවා. සම්මරගෙන පරීක්ෂා කරනවා. නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි. මේක අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි. එතකොට සමගත්තත් දත්ගත්තත් ඒ සම්මුති වචන වලින් අපි හැඳුන්වනවට ප්‍රඥප්ති වශයෙන් අපි දැනගත්තට මේ අපි කතා කරන්නේ මේ අපි මනසට ගන්නෙ මනසින් අවබෝධ කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපය. ඒතර මේ සුද්දාස්ත්‍රක කලාපයේ තමයි මේ අනිත්‍ය ස්වභාවය, අස්තිර ස්වභාවය, తాවකාලික ස්වභාවය තියෙන්නේ. ඒතර මගේ කැමැත්ත හැටියටද මේක තියෙන්නේ? හොඳට විමසනවා, හොඳට කල්පනා කරනවා, හොඳට පරීක්ෂා කරනවා. නෑ මගේ කැමැත්ත හැටියට නෙමෙයි මේක තියෙන්නේ. එහෙනම් අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් අන්න ඒක නිවැරදි අවබෝධයයි තේරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා, ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. එහෙම පෙන්වන්න බැහැ ධර්මතාවයන්. ඒකට ඒ ධර්මතාවයන් මට අයිතිව නෙමෙයි. සතර මහා ධාතුය සුද්දාස්ත්‍ය කලාපයට අයිති. කම්මචිත්ත විත්වාහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් වැඩ කරනවා. පැවැත්ම අරගෙන යනවා. වෙනස් කරනවා. සමචිත්ත විස්වාහර කියන ප්‍රත්‍යයට. ඒතර මට ඕන විදිහට නෙමෙයි වෙනස් වෙන්නේ. එහෙනම් ආත්මයට දාන්න බෑ. නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපුමස හෘදය බොක් මේ ඔක්කොම විභාග කරන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ. මොකද මේ එකක් දෙකක් තුනක් පරීක්ෂා කරලා ප්‍රත්‍යක්ෂ ඥානයක් එන්නේ නැහැ. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් අපි මේක පරීක්ෂා කරනවා. පරීක්ෂා කළේ අවබෝධය තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ. එනෙන්ද තමයි සක්කාය දිට්ඨිය ගැලවෙන්නේ. එහෙම නැති තාක්කල් සක්කාය දිට්ඨියට වැටෙනවා. එයි පහ එකට එකතු කළා මම කියනවා මගේ කියනවා මටයි තී කියනවා මගේ ආත්මය කියනවා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම එකක් කියනවාද කියලා බලන්න පරීක්ෂා කරන්න. ප්‍රමේ කාංකා විතරණ විසුද්ධියේදී අපිට හොඳටම පැහැදිලි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ සංයෝජන තුන අනිවාර්යෙන් අයින් වෙනවා අයින් වෙන්න ඕනේ. එතනින් එහාට අපිට ලේසි. මෙතෙන් තමයි ගැටලුව තියෙන්නේ. මේ කාංකා විතරන විසුද්ධිය. ඒකයි මේ ගොඩාක් කල් මේ කාංකා විතරන විසුද්ධියම මම විශ්වාස මේ විස්තර කරන්නේ. මෙතනින් ගැලවුණාට පස්සේ ඒ කියන්නේ පළමු අධිගමයට ආවට පස්සේ එතනින් එහාට ගැටලුවක් නැහැ. එතනින් එහාට නියත වශයෙන් මෙයා යනවා. ඒ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තට. එහෙනම් වකුගඩුවක් මාව පෙනහල් ගන්නවා ඒ සෑම එකක්ම අරගෙනවා පෙනහල් අරගෙන බලනවා මේක නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි තම කාලිකයි ඒකට පෙනහල් කියන්නේ අපි දැන් සම්මති වචනයෙන් ගත්තට සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය ඒතර මේ සුද්දාෂ්ටක කලාපය නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි තම කාලිකයි අනිත්‍ය ස්ථිරයි තම කාලිකයි සමාජික මැත්තේ හැටියටද පවතින්නේ නෑ ප්‍රත්‍යයන්ගෙන් සකස් කරනවා ශරණයක් ශරණයක් පාසා පෙරලනවා. ඒක සමාජ කැමැති හැටියට නෙමෙයි. එහෙනම් මේක ආත්මයට දාන්න බෑ. ඒකට රූපය ආත්මයට දාන්න බෑ. දැන් කෙලසම සුටු කඳුළු දහඩියලේ සැරව ඒවත් එකින් එක එකින් එක එකින් එක එකින් එක අරන් පරීක්ෂා කරනවා. ඊට පස්සේ ගන්න අපි ඉන්ද්‍රයන් වශයෙන් නැත්නම් ආයතන වශයෙන් අසාරම් පරීක්ෂා කරනවා. නිට්ටය ස්ථිරයි සදාකාලිකයි අනිත්‍ය අස්ථිරයි තාව. ඒක රස කියන්නේ දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ සතර මහා ධාතුව සුද්දාෂ්ට කලාපේ. ඒක අපේ මනස ගන්න ඕනේ සම්මුතියෙන් පරමාර්ථයට. ඒක පරමාර්ථය තුලයි විභාග කරන්නේ. සම්මුතියනොත් විභාග කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අපේ ධර්මය අවබෝධ කරගන්න පහසුයි පරමාර්ථයෙන් විභාග කරනවා. ඒක පරමාර්ථයෙන් විභාග කරනකොට අපි ගන්නේ සුද්දාෂ්ටක කලාපයයි. මොකද ඇසති ඇසේ තියෙන එච්චරයි. එහෙනම් මේ ඇස නැමැති ධර්මතාවය සම්මුතියෙන් කතා කරාට ඒ සතර මහා ධාතු ඒවා සුද්ධාස්තයක් කලාපේ නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි. පරීක්ෂා කරමු. නෑ මේ ඇස කියන ධර්මතාවයේ සුද්ධාස්තයක් කලාපේ අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි. ඒක මගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. එදගෙන මගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. එහෙනම් ආත්මයට දාන්න ඇසගත්තත් එතකොට ආත්මයට දාන්න බෑ. අර කරුණු 32ම පරික්ෂා කළත් යම් අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ තව අපි විවිධාකාරයෙන් පරික්ෂා කරනවා. ඒකෙන් මෙතනින් ගලව ගත්තොත් අයි කිසි ගැටලුවක් නෑ. ඊට පස්සේ අපි කනත් තරම් පරික්ෂා කරනවා. ඒතර කන කියන්නේ සම්මුති වචනය. ඒ කියන්නේ එතකොට අපි පරමාර්ථයෙන් විභාග කරනවා සම්මුති වචනය කතා කරාට පරමාර්ථයෙන් විභාග කරනවා මේ සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාපෙන් නිට්ටයයි ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය ස්ථිරයි තාවකාලිකයි. දැන් පරීක්ෂා කරන්න. නිවැරදි උත්තරේ නම් අනිත්‍යයි ස්ථිරයි තාවකාලිකයි. මගේ කැමැත්ත හැටියට මේ සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාපේ පැවැත්ම තියෙන්නේ. නෑ මගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. එහෙනම් ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දේ හා තමාගේ කැමැත්ත අනුව පවතින දෙයට තමයි ආත්මය කියන්නේ. දාන්න බෑනේ. ඒතර මගේ නෙමෙයි. නාසයත් අරගෙන බලන. ඒතර සම්මුතියෙන් ගන්නවා කතා කරන අපි නාසික. හැබැයි අපේ මනස පරමාර්ථයට යනවා විභාග කරන්න. ඒතර පරමාර්ථයෙන් විභාග කරනකොට සුද්දාෂ්ට කලාපේ විභාග කරන්නේ. සතර මහා ධාතුව සුද්දාෂ්ට කලාප. නිත්‍ය ස්ථිරයි සදා තමන් තමන්ගේ විමසනවා. තමන්ම තමන්ගේ විමසනවා. ඒ කියන්නේ නාම ධර්මයන් නාම ධර්ම සංස්කාරයන් සංස්කාරයන් විභාග කරනවා කියන එකයි මේ කියන්නේ. සංස්කාරය කියන්නේ තොන සිතුවිලි සංස්කාර. ඒතර ඒ සංස්කාරයන්ගේ මේ සංස්කාරයන් විභාග කරනවා, පරීක්ෂා කරනවා. මම විභාග කරන එකක් නෙමෙයි. මට විභාග කරන්න බෑ. ඒයි මම කියලා කෙනෙක් නෑ මේ. එහෙනම් ඒ නාස්‍ය නැමැති සුද්දාශ්‍රයක කලාවය නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. තමන් තමන් විමසනවා දැන්. සිතෙන් සිතෙන් සිතවිලි වලින්ම විමසනවා. ඉවරදී උත්තරේ නම් අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියට කියන්න පුළුවන් බෑ මගේ කැමැත්ත හැටියට කියන්න බෑ මේකට කරුණු හතරක් ප්‍රත්‍ය වෙනවා කම්මචිත්තයත්වා හරි කියන ප්‍රත්‍ය හතරක් ඒක පැවැත්මට ඒතර මගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ නම් අනිත්‍ය අස්තිරයි తాවකාලික නම් ආත්මයට දාන්න බෑ තේරෙනවද දිවක් තරම් පරිස්සම් කරනවා එතකොට දිව කියන්නේ සම්මුතියක් නමුත් අපි පරමාර්ථයෙන් විභාග කරනවා එතන පරමාර්ථයෙන් විභාග කරනකොට සුද්දාස්ත්‍රක කලාපයයි විභාග කරන්න තියෙන්නේ. ඒතකොට දිව නැමැති සුද්දාස්ත්‍රක කලාපය නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි තාවකාලිකයි. තමන් විශ්ලෝෂනවා. සිතෙන් සිතවිලි වලින්ම නැවත විමසනවා. නිවැරදි උත්තරය අනිත්‍ය ස්ථිරයි තාවකාලිකයි. මගේ කැමැත්ත හැටියට මේක තියෙන්නේ. මගේ කැමැත්ත හැටියට මේ තියෙන්නේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ප්‍රත්‍ය හතරකින් සහයෝගය දෙනවා. එහෙනම් ආත්මයට දාන්න බැහැ. ශරීරයම ගන්නවා අපි. රූපස්කන්ධයම ගන්න. ශරීරයම ගන්න. මේක නිත්‍ය ස්ථිරයි සදාකාලිකයි අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. ඒකත් අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියට කියන්න පුළුවන්. එකම කොටසක් බෑ. එකම කොටසක්වත් මගේ කැමැත්ත හැටියට කියන්න බෑ. එහෙනම් ආත්මයට දාන්න බෑ. ඒතකොට නිවැරදි අවබෝධය තමයි අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි මගේ කැමති හැටියට මේකට යන්න බෑ. එහෙනම් ආත්මයට දාන්න බෑ. රූපය ආත්මයට දාන්න බෑ. ඒතර තමා රූපවත් නෑ. එහෙනම් තමා රූපවත් කියන දික්කේ අයින් කරන්නේ කොහොමද? රූපය ආත්මයට දාන්න බෑ කියලා මේක තව ගොඩාක් විස්තර කරන්න පුළුවන්. මම මේ කෙටියෙන් කියන්නේ. ඒතර තමා රූපවත් කිව්වොත් ඒක දික්කයක්. එයි. තමා කියලා දෙයක් නැහැ මේකේ. නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. සිත හා සිතුවිලි හා සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් තමා කියන්න බෑ මේ දෙකට. මොකද ඒ ධර්මතා දෙකම හේතුන්ගෙන් හටගන්නේ. ඒකට තමා කියන්න බෑ හේතුන් හේතු ප්‍රත්‍යේ හටගන්නේ නිරන්තරයෙන්. එහෙනම් රූපේ ආත්මයට දාන්නත් බෑ තමා රූපවත් කියලා කියන්න බෑ. රූපය තුල තමා ඉන්නවද? දැන් ඒ කියන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාස්තික කලාපයේනේ රූපය කියන්නේ. දැන් ඒක තුළ තමා කියලා කෙනෙක් ඉන්නවද? නෑ. එතකොට එහෙනම් ඒ රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්ද? හේතු ප්‍රත්‍යයෙන්. එයි සම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර වර්තමානයේ උදව් කරන උපකාර කරන ඒකේ පටන් ගැනීම හැඩය ඒකේ පැවැත්ම ඒකේ අවසානය තීරණය කරලා තියෙන්නේ පෙර භවයේ කර්මයයි. එතකොට තමා කියන්න බෑ. තේරෙනවද? තමා කියන්නේ මම කියලා ගන්න එකනේ. ඒතකොට මම කියන්න බෑ. එහෙනම් පෙර කර්මයයි. ඒතර කර්මය ප්‍රත්‍යයෙන් තමයි ඒ සුද්දාස්තික කලාපය සකස් වෙන්නේ පෙර කර්මයේ. එතකොට ඒකේ පටන් ගැනීම, ඒකේ හැඩය, ඒකේ පැවැත්ම, ඒකේ අවසානය. එහෙනම් ඒකයි කර්මයට. ඒතකොට තමා රූපවත් කියන්න බෑ. රූපය තුල තමා ඉන්නවද? බෑ. සුද්දාස්තික කලාපය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් ඒ තුල තමා ඒ තුල තමා නැහැ. තමා තුල රූපේ තියෙනවා. රූපය ආත්මය වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. දැන් ආත්මය කියලා ගන්න බෑ. අපි ඒ දික්කේ අයින් කරනවා. ඒ වැරදි දර්ශනය අයින් කරනවා. ස්වરૂපය ආත්මයට දාන්න බෑ. ඒතකොට සමාරූපවත් සමාරූපවත්ද සතර මහා ධාතුන්ගේ හැඩයද? හැබැයි අපි හිතනනේ සමාරූපවත් කියලා. ලස්සනයි කියලා හිතනවා, කැතයි කියලා හිතනවා. ආදී වශයෙන් තමා තමා දාගෙන රූපය තුල. නේ. ඒ පටන් ගැනීම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ අවසානය කර්ම විශ්ෙන් තීරණය කරන්නේ. එහෙනම් රූපය ආත්මයට දාන්න බෑ තමා රූපවත් කියලා කියන්න බෑ. ද රූපය තුල තමා නැහැ. රූපය තුල තමා කියලා නැහැ කියන දෙක අයින් කරන්නේ. පුජ්‍යලෙන් නැහැනේ. සිතුවිලි විසින් මේ සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. මොකද සිතේ ප්‍රවෘත්ති අයින් වුණොත් මේක නවතිනවා. වර්තමානයේ කම්මචිත්ත විරතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය වෙනවා. පෙර භවයේ කර්මයයි. හරිද? එහෙනම් රූපය ආත්මයට දාන්නත් බෑ, තමා රූපවත් කියන්නත් බෑ, රූපය තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ, තමා තුල රූපය තියෙනවා කියලා කියන්නත් බෑ. අතීත හේතු පහයි වර්තමාන ඵල. අතීත හේතු පහක් නේ හැදුවේ. අවිද්‍යා සංකාරා තණ්හා උපාදාන කර්ම බව. වර්තමාන ඵල හදලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එහෙනම් තොර රූපය ආත්මයට දාන්නත් බෑ, තමා රූපයක් කියන්නත් බෑ, රූපය තුල තමා ඉන්නවා කියලා කියන්න බෑ, තමා තුල රූපය තියෙනවා කියන්න බෑ. හේතු ප්‍රත්‍යයමයි හටගත්තේ. අන්න ඒක හොඳට ස්ථාවර වෙන්න ඕනේ. හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ. මම කියන ධර්මතාවය උගලලා ගන්න පුළුවන්. එම නැති තාක්කල් මම කියන දික්කියට වැටෙනවා. ඒක තමයි සක්කාය දික්කිය. විෂයාකාර ආත්ම දික්කියටයි සක්කාය දික්කිය කියලා කියන්නේ. අපි ගලවන්න ඕන මේක. ඇයි? මෙච්චර කාලයක් අනාදිමත් කාලයක් අපි සක්කාය දිට්ඨියත් එක්ක අපේ මනස බැඳිලා ආවා. බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා යමෙක් ආර්ය මාර්ගයට එනවා නම් මේ සක්කාය දිට්ඨිය අයින් කරන්න ඕනේ. විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ සංයෝජන තුන අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. එයා නිවැරදිවම ආර්ය මාර්ගයට බැස්සා. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගය කියන්නේ පාර. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් තොර රූපේ ආත්මයට දාන්න බෑ. තමා රූපවත් කියන්නත් බෑ. රූපය තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල රූපයක් නැහැ. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය වශයෙන් ගත්තත් ගන්න බෑ. දැනගන්නේ. ඒතර අපිට පැහැදිලි අසකනාසය දිව ශරීරය වශයෙන් ගත්තා සුද්දාස්ක කලපේ. කම්මචිත්ත යුක්ත ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් වර්තමානීය. පෙර භවයේ කර්මය තමයි ස්වභාවයන් හැදී. පටන් ගැනීම, හැඩය, පැවැත්ම, අවසානය. එහෙනම් ආත්මදිත්‍ය අයින් වෙයිද? කොහොමද අයින් වෙන්නේ? නිවැරදි අවබෝධය තුලයි. හැබැයි ඒක එකපාරට අවබෝධ වෙන්නේ හොඳට විභාග කරන්න. හොඳට පරික්ෂා කරන්න. හොඳට හොයන්න. ඒ තුල අර දික්කයයි වෙනවා. සක්කාය දිට්ඨිය. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව ආත්මයට දාන්න. බලමු අපි පුළුවන් ද කියලා වේදනාව ආත්මයට දාන්න. ඒතර ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. වේදනාව එහෙම එකක් තියෙනවා. තියෙනවද වේදනා? වේදනාව කියන්නේ නාම ධර්මයක්. ආශික චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ අර 17 වෙනුත් එකයි එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා. එහෙනම් මේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒතර වේදනාව එහෙම එකක්ද? එහෙම නැත්නම් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙන ධර්මතාවයක්ද? එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙන ධර්මතාවයක් වේදනාව. අනිත්‍යයි, අස්තිරයි, తాවකාලික. පරීක්ෂා කරලා බලනවා අනිත්‍යයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. තමන්ගේ සිතින් තමන් විමසනවා. නෑ මේක අනිත්‍යයි. මේක අස්ථිරයි. මේක తాවකාලිකයි. ඒතර මේක මේ ධර්මතාවය වේදනාව කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන් ආත්මය ඒතකොට සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට තමයි කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් වේදනාව නෑ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. තමාගේ කැමැත්ත හැටියට නම් පවතින්නේ අපි හොයන්නෙම අපි ලබන්නෙම සැප වේදනා. සෝමනස්ස වේදනා. හැබැයි අපිට දුක් වේදනාවක් වෙනවා. දෝමනස්ස වේදනාවක් වෙනවා. උපේක්ෂා වේදනාවක් වෙනවා. එහෙනම් තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුරූපවයි. ඒ කොහොමද උපහාරයට අනුරූපව කියලා කියන්නේ? අපි දන්නා චක්කු සංපස්සජා වේදනා කිව්වහම චක්කු කියන්නේ නැහැ. බාහිර රූපයක් ඕන එකට. බාහිර රූපයත් එක්ක තමයි සම්බන්ධකම් පවත්න්නේ නිතරම. ඒ දෙක නිසා හැදෙනවා සිතක්, චක්කු විඥාණය, කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා. එතකොට මේ විඳීම ඒ අවස්ථාවේ තියෙන ඒ පරිසරය අනුවද නැද්ද? ඒ අවස්ථාවේ එතන තියෙන පරිශ්‍රණය පරිශ්‍රණය යනවා. එහෙනම් එතකොට තමාගේ කැමැත්ත හැටියටද? ඒ වේදනාව, ඒ වින්දනේ, ඒ විදීම තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් ආත්මයට දාන්න බෑ. වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක්ද? තමා වේදනාවක් නෑ. හැබැයි කියන මට වේදනයි කියන එක කියන්නේ. නෑ තමා වේදනාවක් කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයනේ ප්‍රත්‍යයනේ. ස්පර්ශ ප්‍රත්‍යයමයි වේදනාව. ඒතර තමා වේදනාවක් කියන්න බෑ. මොකද නාම රූප දෙකක් ඕනෝන්ට ප්‍රත්‍ය වෙන්නේ. තමා වේදනාවක් කියන්න බෑ. වේදනාව තුල තමා ඉන්නවද? වේදනාව තුල තමා නැහැ. ස්පර්ශ ප්‍රත්‍ය. ඒතකොට ඒ එතන අවට තියෙන පරිසරය අනුව තමයි ස්පර්ශ වීම අනුව තමයි ඒ විඳීම. ඒ විඳිනේ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යෙන්නේ එතන කණෙන් ගත්තත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද? සෝත සම්පස්සජා වේදනා. ඒතර අපි දන්නවා පැහැදිලි කන. ඒ කියන්නේ සුද්දාස්ත්‍රක කලාපය බාහිර ශබ්ද එක සුද්දාස්ත්‍රක කලාපය සුද්දාස්ත්‍රක කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් එනවා. සෝත විඥාණය කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය අනුව ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලය? ඒතර වේදනාව ආත්මයට දාන්න බෑ තමා වේදනාවක් කියන්න බෑ. ඒ එතන තියෙන යම් ධර්මතාවයන් තියෙනවද එතන තියෙන යම් ශබ්ද තියෙනවද ඒ ශබ්දය. ඒකට කියන්නේ ප්‍රත්‍ය ඒ ශබ්දයට අනුරූපව නෙමෙයිද අර විඳීම? එහෙනම් තමා වේදනාවක්ද? නෑ. වේදනාව තුල තමා ඉන්නවද? ඒත් නෑ. තමා තුල වේදනාවක් තියෙනවද? ඒතර වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්න බෑ. වේදනාව තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ. තමා තුල වේදනාව නැහැ. යම් විදීමක් යම් වින්දනයක් විඳිනවා නම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා ආදී වශයෙන් යම් වින්දනයක් යම් විදීමක් විඳිනවා නම් නියත වශයෙන්ම ස්පර්ශ ප්‍රත්‍යයමයි ඒ ස්පර්ශයත් ඒතන තියෙන පරිසරය අනුවමයි. තව උදාහරණයක් ගත්තොත් මෙතන යම් ගන්ධයක් තියෙනවනේ යම් සුගන්ධයක් තියෙනවනේ ඒ අනුව තමයි විඳීම. ඒතර තමාන්න විඳින්නේ. දැන් ඒ අනුව හැදෙනවද? ප්‍රත්‍යයට අනුරූපවද ඵලය? ඒ සිතුවිල්ල වේදනාව විඳීම නැමැති සිතුවිල්ල ප්‍රත්‍යයට අනුරූපවද? ඒ කියන්නේ ප්‍රත්‍යය කියන්නේ උපකාරය උදව්ව. ඒකට ඒකට අනුව නෙමෙයිදී විඳින්නේ විඳීම. මේක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ වර්තමානයේ ඒ අවස්ථාවේ සිදුවෙන සිදුවීම් තුලින්. තේරෙනවද? ඒ අවශ්‍යයි. මොකද සෑම වෙලාවකම ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ධර්මයන් ක්‍රියාත්මකයි. නිදාගෙන ඉන්නේ නැති සෑම වෙලාවක. නිින්ද ගිය වෙලාවට පහක් ක්‍රියයි. එකක් ක්‍රියාත්මකයි. මනස. එක ක්‍රියාත්මකයි. ඒකේ ක්‍රියාව නවතින්නේ. තේරෙනවද? එහෙනම් මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. ඒතර මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනකොට බාහිරින් එනවා. එතකොට ජීවා සංපස්සජා වේදනා කිව්වොත් දිව ඒ කියන්නේ සුද්දාස්ඨක කලාපය. බාහිර රසය ඒක සුද්දාස්ඨක කලාපය. දෙක නිසා හැදෙන සිතක්. කරුණු තුන එකතු කර ස්පර්ශය ස්පර්ශය නිසා විඳින්නේ එතන තියෙන ඒ ධර්මතාවයන් අනුවට නෙමෙයිද ඒ විඳීම? දිවෙන් විඳින්න. ඒතර තමාද විඳින්නේ? එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. නිට්ටය ස්ථිරයි සදාකාලිකයි කියන්න ගන්න බෑ. අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතු ප්‍රත්‍යය. ප්‍රත්‍යයට අනුරූපවමයි ඒ විඳීම. ඒතර තමා වේදනාවක් කියන්න බෑ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. තමා තුල වේදනාවක් තියෙනවා කියන්න බෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. එතන තියෙන පරිසරය, එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපමයි හටගන්නේ. වේදනාව තුල තමා නෑ. බලන්න අපි වැරදීනේද අපි අපේ මනස හැසිරෙන ආකාරය විඳින කෙනෙක් විඳින පුච්චලේ මනස තුල දාගෙන අපි හිතනවා මේක ආත්මයක් නෑ එහෙනම් තොර වේදනාව ආත්මයට දාන්න බෑ තමා තමා වේදනාවක් කියන්නත් බෑ වේදනාව තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ තමා තුල වේදනාව තියෙනවා කියන්නත් බෑ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ ඒ හේතු ප්‍රත්‍යන ප්‍රත්‍යත් එතන තියෙන ස්වභාවයන් එතන තියෙන පරිසරය එතන තියෙන ඒ දේවල් අනුව නෙමෙයිද හැදෙන්නේ හැබැයි හැදෙන ශරණින් දිනේ ඒකට අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ එහෙනම් ආත්මයට දාන්න බෑ වේදනාව ආත්මයට දාන්න බෑ සංඥාව ආත්මයට දාන්න පුළුවන් සංඥාව ආත්මය කියලා ගන්නවා. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒතොර සංඥාව කියන්නේ නාම ධර්මයක්. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ආත්මය කියලා කියන්නේ නিত্য ස්ථිර සදා නিত্য ස්ථිර සදාකාලික දෙයකට ආත්මය කියනවා. ඒතොර සංඥාව කියන ධර්මතාවය අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්ද රූප සංඥා. අරන් බලනවා, පරීක්ෂා කරනවා, විභාග කරනවා, හොයනවා රූප හඳුනා ගැනීම නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද දැන් එතන තියෙන ධර්මතාවයන් අනුව නෙමෙයිද හඳුනාගන්නේ. දැන් මේ ශාලාව තුළ බුදු ලෝතර බුදුරජාණන් වහන්සේ ඉන්න මේ මල් තියෙන මේ පරිසරය අනුව නෙමෙයිද හඳුනා ගැනීම. මේ ශාලාවෙන් එළියට ගියාම එළියේ තියෙන දේවල් අනුව නෙමෙයිද හඳුනා ගැනීම. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද? නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද? අනිත්‍යයි ස්ථිරයි తాවකාලිකයි. අනිත්‍යයි ස්ථිරයි తాවකාලිකයි චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා තමයි අනිත්‍ය අස්ථිරතාවකාලික. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බැහැ. රූප සංඥාව ගත්ත ආත්මයට දාන්න බැහැ. ශබ්ද සංඥා ආත්මයට දාන්න පුළුවන්. ඒත් බැහැ. ශබ්ද සංඥාව ආත්මයට දාන්නත් බෑ. එයි අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. සමාගයේ කැමැත්ත හැටියටද ඒ එතන තියෙන ස්වභාවයන් පරිසරය අනුව එතන ඇති වෙන ශබ්ද අනුව නෙමෙයිද සංඥාව? ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. එහෙම බෑනේ. එතකොට අනිත්‍යයි, අස්තිරයි, తాවක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සංඥාවක් තරම් බලනවා. ඒතර ආත්මයට දාන්න බෑ. සමා සංඥාවක් හේතු ප්‍රත්‍යයෙන්ද? ඒතන තියෙන ධර්මතාවයන් අනුව නෙමෙයිද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා හයම. ඒතර ගන්ධ සංඥා කියන්නේ ගන්ධ සෝඳ හඳුනා ගන්නවා. රස සංඥා කියන්නේ රස හඳුනා ගන්නවා. උත්තර රස හඳුනා ගන්න එක නিত্য ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද ඒ එතන තියෙන රසයන් අනුවද හඳුනා ගැනීම. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද ඵලය? ප්‍රත්‍යයට අනුරූපවයි ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උපකාරයට අනුරූපවයි ඵලය. එහෙනම් සංඥාවාත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. තමා තුළ සංඥාව තියෙනවද? තමා කියලා කෙනෙක් නැහැනේ. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේ සංඥා. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. සමා සංඥාවක් කියන්නත් බෑ. සංඥාව තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල සංඥාව නෑ. ස්පර්ශ ප්‍රත්‍යයමයි හදගන්නේ. ඒතකොට ස්පර්ශ ප්‍රත්‍යයත් ඒ එතන තියෙන ධර්මතාවය අනුව. රස සංඥා පොට්ටබ්බ සංඥාව ගත්තත් එහෙමයි. එතන තියෙන ධර්මතාවයන්ට අනුව නෙමේ දේ පහස හඳුනා ගැනීම ඒක නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි ස්ථිරයි తాවකාලිකයි. තමන්ගේ සිතෙන් තම විමසන. මෙන්න මේක තමයි බුද්ධියෙන් කරන පරීක්ෂණය. ඒතර බුද්ධියෙන් මේ පරීක්ෂණය කරලා ඒක සාධික කරගන්නවා. සනාථ කරගන්නවා. හොඳට සිතේ සනිටුහන් කරනවා. හරි මේ විදිහටම තමයි මේක වෙන්නේ. ඒතොර සත්‍ය නේද අපි දකින්නේ. ආ එතකොට අපි දැන් මෙච්චර කාලයක් අපි දික්ටි වල නේ දින්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ දික්ටි වලින් ගැලවෙන ආකාරය පැහැදිලි කරනවා. නිවැරදිව ගැලවෙන්නේ කොහොමද? එහෙනම් සංඥාවාත්මයට දාන්න බෑ තමන් සංඥාවක් කියන්නත් බෑ සංඥාව තුළ තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුළ සංඥාව තියෙනවා කියන්නත් බෑ. ප්‍රත්‍යයට අනුරූපවයි අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි තමාගේ කැමැති හැටියට නෙමෙයි පවතින ක්‍රියාත්මක වෙන්නේ. දැන් සංස්කාරාත්මයට දාන්න පුළුවන්. මොනවාද සංස්කාරකේ? පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්ඡාභි සංකාර පින් සිතුවිලි කුසල් සිතුවිලි අපුඤ්ඤාභි සංකාර අකුසල සිතුවිලි ආනිච්ඡාභි සංකාර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි එතකොට මේ සංස්කාර එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි ඒක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් නෙමෙයි අසයි රූපය නිසා සිත කර්ණතන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා චේතනාව හේවත් කර්මයයි චක්කු සම්පස්සජා චේතනා එතකොට දැන් එතන තියෙනවා නම් ඒ පරිසරය අනුව නෙමෙයිද දැන් මෙතන විහාරස්ථානය. දැන් මේ විහාරස්ථානය ඇවිදිනකොට ඇති වෙන්නේ මොකක්ද? ඒ දකින්න බුදු පිළිම එතකොට වෙහෙර අනිකුත් දේවල් දකින්නකොට ඇති වෙන සිතුවිලි මොන කුසල සිතුවිලි එන කුසල සංස්කාර එතකොට ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඒ සිතුවිල්ල උපකාරයට අනුරූපව ඒ සිතුවිල්ල චක්කු සම්පස්සජා චේතනා ගත්තා එතකොට බාහිර ලෝකයක් එක්ක එනකොට චක්කු සම්පස්සජා චේතනා ලස්සන ලස්සන දේවල් පාරේ යනකොට දකින්නවා දැන් ඒ වෙලාවට ඇති වෙන සිතුවිලි ලෝභයත් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ ආශාවල් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ දැන් එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලෙ අකුසල් සිතුවිලි අපුඤ්ඤාභි සංකාර මට දෙකම එපා මං ධ්‍යාන උපදවනවා සමාධිය වඩලා සමාධිය දියුණු කරගෙන මං යනවා ආකාසඤ්ඤායතන ධ්‍යානෙට මං යනවා විඥාන ඡායතන ධ්‍යානෙට මං යනවා අකිඤ්ඤඤ්ඤායතන ධ්‍යානෙට මම යනවා නේව සංඥා නාසඤ්ඤායතන ධානයට. මගේ සිත හරවනවා. අන්න අනිත්‍යබි සංකාර, පුඤ්ඤාබි සංකාර, පුඤ්ඤාබි සංකාර අනිත්‍ය. ඒක ප්‍රත්‍යයට අනුරූපවද? එහෙනම් ආත්මයට දාන්නේ. ඒකට තමා සංඥා, තමා සංස්කාරවත්ද? ඒ තමා සංස්කාරවත් නෑ. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? හේතුන්ට අනුරූපව නෙමෙයිද ඵල? හේතුන්ට අනුරූපයි ඵලය. ඒ අපි ධානයක් උපදවා නම් ඒ හේතු අපි සකස් කරා ආකාශයන් ආකාශය තුළ සිත තිබ්බා. එතන ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි මේ ධානය. උපකාරයට අනුරූපව නෙමෙයි ආකාශය තමයි අපට උපකාර වුනේ ඒ ධානය උපදවන්නේ. විඥානය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා අපි සිත එතන තිබ්බනම් ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලෙ? ආත්මෙද. තමා සංස්කාරවත්ද? නෑ ස්පර්ශ ප්‍රත්‍යය. ආකාශය ස්පර්ශ කරා. විඥාන ස්පර්ශ කරා. අකින්ඥායතන නැති කිංචි කිසිවක් නැහැ කියන තැන ස්පර්ශ කරා. නේවසඤ්ඤාසඤ්ඤායතන ස්පර්ශ කරා. ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර ස්පර්ශ ප්‍රත්‍යයමයි. ප්‍රත්‍යයට අනුරූපවයි. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්නත් බෑ. සංස්කාර තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට හොයන්න. හොයලා ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගන්න. අනුමාන ඥානය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය හරි පැහැදිලි මට හොඳටම. ඒතොර ආත්මයට ගන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි එතන තියෙන ධර්ම. ඒතොර කණෙන් ගත්තත් ඒ වගේ. සෝත සම්පසජා චේතනා. චේතනා කියන්නේ කර්මයයි. ඒ කියන්නේ සංස්කාරය. ගාන සංපස්සජා චේතනා, જીවා සංපස්සජා චේතනා, කාය සංපස්සජා චේතනා, මනෝ සංපස්සජා චේතනා, කර්ම. ඒ ප්‍රත්‍යයට අනුරූපද? මේ ප්‍රත්‍යයට අනුරූපයි සකස් වෙන්නේ. එන සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්නත් බෑ. සංස්කාර තුල තමා ඉන්නව හැබැයි. ඒත් නෑ. තමා තුල සංස්කාර ඒත් නෑ. තමා කියන වචනේ අයින්ම කළා දාන්නේ. මනසින් ඉවත්ම කළා දාන්න. එදා කියනවා නිවැරදි දික්තියට ඒකට කියන්නේ සම්මාදික්තිය. නිවැරදි සම්මාදික්තියට එනවා. විඥානය ආත්මය වශයෙන් ගන්නවා. පුළුවන් ආත්මයට දාන්න. විඥානේ විඥානේ කියන්නේ මනස, මානසිකාරය සිට. හඳයි අපි ගමු. චක්ක විඥානය. ඇසයි රූපය නිසානේ චක්ක විඥානය. මේ ලෝකේ කාටවත් නැහැ කියන්න බෑ ඔබ. ඇසයි රූපය නිසාම තමයි සිද. එහෙනම් ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආ එහෙම එකක් තියෙනවා ඒ විඥානේ. අරමුණ දැනගන්න ස්වභාවයෙන් විඥානේ කියන්නේ. රූපය පිළිබඳ යා රූපාරම්මණය. ඒ අරමුණ දැනගන්න ස්වභාවයට තමයි විඥානේ චක්කු විඥානේ. ඒතර ඒක නිත්‍ය ස්ථිරයි සදාකාලිකයි. අනිත්‍ය ස්ථිරයි තමයි. ඒක චිත්තක්ෂණයෙන් කියලා නැතිලා ගියා නම් අනිත්‍යයි අස්තිරයි තමයි. තමාගේ කැමැත්ත හැටියටද එතන තියෙන ඇසයි රූපයයි අනුව නෙමෙයිද? මෙතන ඇතිබ්බා එයාට ගැටෙනා රූපයක්. ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේශිත. ඒ ප්‍රත්‍යයට අනුරූපව ඒ ඵලය. එහෙනම් ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. තේරෙනවද? තමාගේ කැමැත්ත හැටියට පාස්. ඒක තමාගේ කැමැත්ත හැටියටද ඒ උපකාරයට අනුරූපවද හැදුනේ. ඒ සිත හැදුනේ. විඥානේ ආත්මයට දාන්න බෑනේ. තමා විඥාන විඥානවත්ද? නැහැ. ප්‍රත්‍යයට අනුරූපවමයි. මොසෝත විඥානය. බාහිර ශබ්දය කනත් එක්ක ගැටෙනවා. එතකොට ඒ අනුවනේ මේ දේශිත තමාගේ කැමැත්ත හැටියට දැහැදුනේ. නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. තමන්ගේ සිතින් විමසන්න. තමන්ගේ සිතින් විභාග කරන්න, පරීක්ෂා කරන්න. නැවත නැවත නැවත නැවත හොයන්න. එහෙනම් විඥානේ ආත්මයට දාන්න බැහැ. තමා විඥානවත් තමා විඥානවත් කියන්න බැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. එතකොට ගාන විඥානය නාසයේ ගන්ධය නිසා එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඒක? ඔව්. එතකොට විඥානය ඇදගෙන යන්නේ කොහොමද? ඒ විඳිනමනේ. හඳුනා ගන්නමනේ. බලවතුත් කරානේ. දැන් ඒක මම කතා කළා දැන් මේ පිළිබඳව විඳීම කියන්නේ වේදනා, හඳුනා ගැනීම කියන්නේ සංඥා, සංස්කාර ගැන කතා කළා. ඒකට වේදනා, සංඥා, සංස්කාර තුල තමයි මෙයා රැඳිලා ඉන්නේ. ඒතර ඒ කර්ණ තුල ඒ කර්ණ තුන තුල රැඳිලා ඉන්නවා ඉන්ද්‍රියන්ගෙන් ගන්න ආරම්භන තුල වර්තමානයේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. ඉන්ද්‍රියන්ගෙන් ගන්නවනේ ආරම්භන. ඒකට තමයි විඥානවත් කියන්න බෑ. විඥානය තුල තමයි නාම රූප ප්‍රත්‍යයන්නේ. ඒ කියන්නේ වේදනාව උපකාර වුණා, හඳුනා ගැනීමත් උපකාර වුණා. සිත පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ඔන්න අනිජ්ජාபிසංකාර ඒ තුල බලවත් වුණා විඥානය රැඳෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍යෙන්ද? ඔව්. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් රූපයත් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ? එහෙනම් නාම රූප නෙමෙයිද ප්‍රත්‍ය? හ්ම් නාම රූප පච්ච විඥාන. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද ඵලෙ? ආත්මයේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපව. දැන් තේරෙනව හොඳට බලන්න. තේරෙනවා. පැහැදිලිද? එහෙනම් විඥානය ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියන්නත් බෑ. නාම රූප ප්‍රත්‍යය. තමා තුල විඥානය නෑ උපකාරයට අනුරූපවයි. ජීවා විඥානය. දිවයි රසය නිසා නේ විඥානය. ඒතකොට ප්‍රත්‍යයට අනුරූපවනේ ඒතොර ඒ රසය වින්දා, රසය හඳුනාගත්තා. ඒ අනුව සිත බලවත් වුණා. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයන් තුනම ක්‍රියාත්මකයි. ඒ නාම ධර්මයන් බැඳිලා ඉන්න රූපයත් එක්ක නාම රූපච්ඡ විඥාන. ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍යයට අනුරූපවයි පළහැට ගන්න. එහෙනම් විඥානය ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියන්නත් බෑ. විඥානය තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල විඥානය. මේන්න මේ ධර්මතාවයන් මේ ආකාරයට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් සිතේ හොඳට බලවත් ස්ථාවර වෙනකම්ම විභාග කරන්න පරීක්ෂා කරන්න බෙදන්න නැවත නැවත බෙදන්න නැවත නැවත පරීක්ෂා කරන්න නැවත නැවත විභාග කරන්න විභාග කරන්න කරන්න පරීක්ෂා කරන්න කරන්න සොයන්න සොයන්න සත්‍යමයි ඉන්නේ එළියට අපි ඉන්නේ වැරදි දික්තියක විෂයාකාර ආත්ම දික්තියක්. ඔකට තමයි සක්කාය දික්තිය කියන්නේ. ගලවන්න පුළුවන්ද බැරිද? ඒකට මොකක්ද ඕනේ කරන්නේ? සම්මා සතිය. සම්මා වායාම. ඒ දෙක ගන්න. නිවැරදි සිහිය. දැන් නිවැරදි සිහියෙන් නේද අපි මේ කතා කළේ දැන් මෙච්චර වෙලා. ඔයාලා බණ ඇහුවෙත් නිවැරදි සිහියෙන් නේද? ඒ සම්මා සතිය. ඒ සඳහා ගත්ත උනන්දුව, මනසේ තුල රැඳවන්න ගත්ත උනන්දුව සම්මා වායාම. දැන් දැක්කද? සම්මා දිට්ඨිය. හරිද? පැහැදිලිද කියන්නේ? ඉතින් ධර්මදේශනාව අවසන් කරනවා දැනට. පෙර විචිකිච්ඡා තව දෙකක් කියන්න තියෙනවා සීලබ්බත පරාමාසනේ. හරි. දැන් සක්කාය දිට්ඨිය ගැලවුණාම අනිත් දෙක සම්බ වෙනවා. මොකද මේ සක්කාය දිට්ඨිය තුල නිහිර වෙලයි. දැන් ඒතර අපි පංච උපාදානස්කන්ධේ නේද කතා කරන්නේ. ඇයි උපාදාන කරන් ඉන්නේ? විෂයාකාර ආත්ම දිට්ඨිය හින්දා උපාදාන කරන් ඉන්නවා. විෂයාකාර ආත්ම දිට්ඨිය දැන් ආත්මය දාන්න පුළුවන් මොකද්ද? කරුණු පහෙන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු පහෙන් මොකද්ද දාන්න පුළුවන් ආත්මයට? දාන්න බෑ. ඒතර තමා දාන්න පුළුවන්, තමා තුල දාන්න පුළුවන්. එකකට දාන්න බෑ. අන්න ගැලුණා. ඒතර විෂයාකාර ආත්ම දිට්ඨියෙන් ගැලුණා නම් ඊට විචිකිච්ඡාවකුත් නැහැ. වෙන සීලබ්බත පරාමාස වෙන වෘත වෙන පිළිගැනීමකුත් නැහැ. සංයෝජන තුනක් ඒ කාටද? සලසෝදාපන්න. නිරයෙන් මිදුණා. අපාය ගමන අවසන් කළා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය අවසන් කළා. ඒ සම්මාදිට්ඨිය තුළමයි පෙරෙනවද? ඒකට තමන්ගේ කය විතරනේ බාහිර කයත් බලන්නේ විදියම නෙමෙයිද කියලා. හේතු ප්‍රත්‍යයෙන්මද? කාංකා විතරන විසුද්ධිය සම්පූර්ණයි. හේතු ප්‍රත්‍යයමයි. ඒතර රූපය ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, වේදනාව ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, සංඥාව ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, සංස්කාර ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, විඥානය ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්. හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. ඉන්දායි සත්‍ය ආරිපාල චන්දනායක හා ප්‍රියානි චන්දනායක මෞපිය දෙපළ විසින් චන්දනායක සමුද්‍ර තාරක පුතුණවන්ගේ පෙබරවාරි මාස 28 වෙනි දින උපන් දිනයට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ගෞතම බුද්ධ ශාසනයේම ධර්මය අවබෝධය ප්‍රාර්ථනා කරනවා. සදස්ස ප්‍රාර්ථනා කරනවා. එතන පර්ලෝස්සපත් ඒ නම් ජේපී කරුණාරත්න බාප්පා ශ්‍රීපත් කරන ජේපී මාග්ලිස් පියාණන් හා ඒපී ලීලාවති මවට පින් අනුමෝදන් කරනව චන්දනායක පොඩි මහත්මයා සමගිලින් චන්දනායක මවට පින් අනුමෝදන් කරනවා මෞපිය දෙපළ අතුල ලොකුමාන සහෝදරයාට පින් අනුමෝදන් කරනවා සුනිල් රණවීර සහෝදරයා සච්චම් පික රණවීර පුතණවන්ට පින් අනුමෝදන් කරනවා ධර්මදේශකයන්න් වහන්සේ චතුන් තරබෝධිකින් තරබෝධිකින් නිවන් ප්‍රාර්ථනා කරනවා චරිත්‍රා ලොකුමාන චන්දනායක දිනේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා අනේ දිනේෂ් චන්දනායක මොනගුරාට සත් ප්‍රාර්ථනා කරනවා යහන් නියුමින් මොනගුරාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා රණවක මෑණියන්ට ප්‍රේමචන්ද්‍ර මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ආයිපාල චන්දනායක මහතාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා පෙබරවාරි මාස 9 වෙනි දින උපන් උපන්දිනයේ සමරණ දේවිකා සහෝදරියට සත් ප්‍රාර්ථනා කරනවා. පෙබරවාරි මාස 2 වෙනි උපන්දිනයේ යෙදෙන චිත්‍රානි ජයකොඩි අක්කාට සත් ප්‍රාර්ථනා කරනවා. වින්දියා චන්දනායක එරාජ් චන්දනායක සසිත යන දරුවන්ට සත් ප්‍රාර්ථනා කරනවා. රට දය වෙනුවෙන් දීපදෝ සියලු රණවිරවන්ට රජදරුවන්ට රණවිරවන්ට පුණ්‍ය අනුමೋದනා සිද්ධ කරනවා. එහෙමනම් මෙතෙක් වෙලා රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශාක්‍යයෙන් ඒ නම් සඳහන් කළ සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. එයින් යම් කෙනෙක් කවුරු හෝ පින් බලාපොරොත්තු වෙනනම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවක් කියන්නේ. දෙවියනුත් ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් තුලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති නම් සඳහන් කළ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සිට ජීවනයේ දීර්ඝායු සම්පස්සල සේවා එවැගේම මේ වර්තමානයේ මේ ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන මේ කොරෝනා වසංගතය තා ඉක්මනින් ලෝකයේම තුරන් වීම සඳහා හේතු වාසනා වේවා මේ උතුම් පුණ්‍ය ශක්තිය සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා ඒ සඳහා මෙතෙක් රැස් කරගත් පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ ඒ උපන් දින සමරන ඒ සියලු දෙනාටත් සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එයාලට තියෙන සියලු කරදර බාධක දුරු වේවා. ඒ සියලු දෙනාටත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ඒ වගේම ඕස්ට්‍රේලියා මෙල්බන් වල පදිංචි වෙලා ඉන්නවා ගයත්‍රි නිරෝධා කරුණාරත්න කියලා හදිසි අනුතරකින් රෝගාතුරව ඉන්නවා. එයාටත් අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඊට ආයිත්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා තිර ජීවනයේ දීර්ඝායු සම්පත්සල සේවා කියලා එයාටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.